සරණයි කොරෝනා වසංගත උදුරින් රටම මිදෙත්වා ලෝ ආශිසිය දෙනව මිදෙත්වා යන ප්‍රාර්ථනාවට ඇතිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධාගමික අංශය සංවිධානය කරන ධර්මාන් ශාස්ත්‍රනාව ශ්‍රවණය කරන්නට අපහාය වෙන්නයි ඔබට ගෞරවණීය ආරාධනා ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ ගිරිඋල්ල පල්ලේගම ශ්‍රී සාසන වර්ධනාරාමය බෙලියත්ත ඕකේවල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදිව ප්‍රදේශයේ දිසාපාලක ගිරි උල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකක අධිකාරියේ දඹදිව මූලික රෝහලේ සංවර්ධන කමිටුවේ අනුශාසක දුරන්දර විශ්‍රාමලත් පරිවිනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක ආචාර්ය පූජ්‍යපාද ගලහිටියේ විජිත ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්සු යාව ජරාගාදු තින්සු සාදු පතිත්තිතා තින්සු නරාණං රතනං කිං සුස්තෝරේ දුරං සීලං යාව ජරාසාදු සද්ධාසාදු පතිත්තිතා පඤ්ඤානරාණං රත්නං තෝරේ දුරං තී වාසනාවන්ත ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි වාසනාවන්ත සුපින්නතුනි නමද ධර්මදේශනාව සඳහා මේ මාත්‍රකාව වශයෙන් යොදාගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් මේ ජරා සූත්‍රය මේ ජරා කියලා සඳහන් වෙන්නේ ජීවිතයක අබල දුබලතාවයට පත්වීමයි ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දේවරම් මෙහෙර වැඩ ඉන්න අවස්ථාවක මෙතෙන්ට සැපමිනි දෙවි කෙනෙක් බුදු පියාණන් වහන්සේගෙන් මේ විදිහේ කරුණු හතරක් පිළිබඳව විමසීම් කරනවා. ඒ හතරට ලබා දුන්න පිළිතුරක් මේ සඳහන් වෙනවා. මේ දේවරම් මෙහෙර ඔබ හැම කෙනෙක්ම දන්නවා අනාථ පින්ඩික සිටුමා විසින් 54 කෝටියක් වේදම් කරලා සකස් කළ ආරාමය සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත රාතන් වහන්සේලාටත් වැඩ ඉන්න පුළුවන් විදිහේ ලෝතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මෙම ආරාමයේ පූජා කළා. ආරාමයේ කියන එක වචනේ පින්නතුනේ තේරුම පලාරාම පුෂ්පාරාම කියන එකයි ආමේද කලින් දෙනකත් මේ ආරාමයෙන් ගැන විග්‍රහ කළා මනරූප සූත්‍රය දේශනා කරමින් නමුත් අපි මෙතන සංඝාවාසය කියන එකයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ අවස්ථානයේ සංඝාවාසය මෙන්න මේ නමුත් අපි වහපේ ආරාමය කියලා භාවිතා කරමු. මේ දෙවුරම් මීර ජේතවන ආරාමය. ජේතවන ආරාමය. වන වලින් ගැවසීගත් උයනක්. ඒකයි මේ සඳහන් වෙන්නේ. මේ වැඩ ඉන්න අවස්ථාවේ තමයි දෙවි කෙනෙක් මෙතනට ප්‍රමින්ලා මුළු දේවරම් මෙහෙරම ආලෝකමත් කරමින් තමන් දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් මේ කරුණු හතර විමසනවා. මම බොහොම සරල ආකාරයේ කාරණා කීපයක් ඇතුළත් සූත්‍රයක් තමයි යොදාගත්තේ. මොකද මේ දවස්වල නිවෙස් තුල සංහන්දියේ සිටිනවා මේ පුංචි දරුවන් ඒ වගේම වැඩිහිටියන් දෙපිරිසම ඉන්නවා දෙපිරිසටම විශේෂ ගෝචර වන සූත්‍ර දේශනාවක් මේ යොදාගත්තේ දෙවියන් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් විමසීම කරනවා කිංසු යාව ජරා සාදු කිංසු සාදු පතිච්චිතා කිංසු නරාණං රතනං කිංසු චෝරේහි දීවරං මේ සමේ අහන්නේ මොකද්ද මේ ජරාවතෙක් යහපත් වන්නේ කුමක්ද මේ ජරා කියන්නේ කෙනෙකුගේ ජීවිතේ ගත්තම ජරා දුබල වෙන තෙක් දුර්වලත්වයට පත්වන තෙක් යහපත් වන්නේ කුමක්ද කුමක් ස්ථිරව පීඨීමෙන් යහපත් වෙනවද? කේසුනරාණං රතනං නුසුංගේ රත්නය කුමක්ද? කිංසු චෝරේ හිදුවරං පුරහතුරන්ට ගන්නේ බැරි දේ කුමක්ද? මේ විදිහට දෙවියන් ඇසුවට පසු ලෝතර බුදු පියාණන් වහන්සේ මේ ආකාරයෙන් පිළිතුරු දෙනවා සීලං යාව ජරාසාදු සද්ධා සාදු පතිත්තිතං පඤ්ඤානරණං රතනං පුඤ්ඤං චෝරේ දූහරං පින්වත්නි දෙවියන් අහනවා ජරාවතෙක් කෙනෙක් ජරාවට පත්වන තෙක් ජරා දුබල වෙන තෙක් යහපත් වෙන්නේ කුමක්ද කියලා භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලං යාව ජරා සාදු ජරා දුබල වෙන තෙක් නැත්තම් කෙනෙකුගේ ජීවිතය ජරාවටපත් වන තෙත් යහපත් වන්නේ සීලයයි. මේ සීලය කියන එක පින්නතුණු පැහැදිලි කරන්නේ කාය වාචානං සමෝදානං සීලං. කාය වචනය දෙක ඉක්මවා ගැනීම සීලය වශයෙන්යි. මේ දේවතා සංයුත්ත නිකායෙම දේවතා සංයුත්තයට අයත් චන්දන සූත්‍රයේදී රුතුරා බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා සම්බදා සීල සම්පන්න. දෙවියන් අහ දෙවි කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරක්. සමකල්ලි සිල්වත් වීම වැදගත් කියලා. සම්බදා සීල සම්පන්න. පින්වත්නි මේ සිල්වත් වීම කියලා අදහස් කරන්නේ හැම කල්ලිම නැත්නම් ජරාවත් එක් ජරා දුබල වන තෙක්ම සිල්වත් වීම කියලා අදහස් කරන්නේ සුදුරෙද්දක් පොරවගෙන නව ගුණ වලක් අතේ තබාගෙන මුළු ජීවිත කාලයම පසු එන එක නොවේ සිල්වත්කම එක් කාසීමාවකට පමණක් සීමා වෙන්නේ නැහැ නැත්තම් ජරා දුබල වුණාට පස්සේ පමණක් සීමා වෙන්නේ නැහැ. කය වචන දෙක ඉක්මවා ගැනීම කුඩා ළමයින්ටත් අවශ්‍යයි. පාසල් යන දූ දරුවන් මේ පුතාලා දුවලා මේ වෙලාවේ මේ ධර්ම දේශනාවට සමන් දෙනවා. පාසලේදී තම තමන්ගේ මිතුරන් සමග හෝ කතා බහ කරන විට අපි වචනය සංවර කරගන්නට ඕන. කයත් සංවර කරගන්නට ඕන. ගුරුවරුන් සමග හෝ වේවා තමන්ගේ මව්පියන් සමග හෝ වේවා වැඩිහිටියන් සමග හෝ වේවා කතා බහ කිරීමේදී මේ කය වචන දෙක ඉක්මවා ගන්නට ඕන. මේ දරුවෝ දන්නවා කයෙන් වැරදි තුනක් සිදු වෙනවා. කාය කම්මං සිතා වොත්තං ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර මේවා දන්නෝ මේ දරුවා වාචා කම්මං චතුබ්බිදං වචනෙන් වැඩි හතරක් සිදු වෙනවා මුසාවාදා පිසුනා වාචා ප්‍රසා වාචා සම්පප්පලාපා ඉතින් මේ වගේ වචනයෙන් සිදු වෙන වැරදි වලින් අපි ඈත් වෙනවා නම් වචනය සංවර වුණා වෙනවා කයෙන් සිදුවෙන වැරදි වලින් ඈත් වුණා නම් කය සංවර වෙනවා. සමේ කායික සංවරයත් වාචික සංවරයත් දෙකම උඩා කාලේ සිටම අපිට තියෙන්නට ඕන. ඊළඟට අන්න මනස ත්‍රිවිධං ත්‍රිවිධං චේව මේ දසකුසල් වල ස්නාහන් වෙනවා කරුණු 10. මනසින් වැරදි තුනක් සිදු වෙනවා. අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි සමේවායින් ඈත්වීම අන්න හිත සංවර කර ගැනීමට හේතු වෙනවා මේ සදාන් වන්නේ විශේෂයෙන්ම කය හා වචනය සංවර කර ගැනීමයි සමේ කුඩා කාලෙ සිටම දරුවන්ට මේවායින් ඈත් වුණාම අන්න මිහිරි වචනක් කියනවා දුරු කියන්නේත් නැහැ කේලම් කියන්නේත් නැහැ ඉස්පතන කියන්නේත් නැහැ. සම්පත්තරාප කියන්නේත් නැහැ. ඒ වැඩිහිටියන්ට විශේෂයෙන්ම තමන්ගේ වචනය සංවර කර ඉගෙන ගැනීම නිසා ඇතුළු කරන අයත් තමන්ගේ දූ දරුවන් හැමදෙනාමත් එයාලගේ ඒ වාචසික සංවරය ඇති කර යන්නවා. කයින් සිදුවෙන වැරදි වලින් ඈත් වුණා වගේම ඒවා තුරන් කර ගන්නවා නම් කය සංවර වෙනවා. මේ සීලය කියන එක චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය කියලා කොටස් දෙකකට වෙන් කරනවා. සමේ චාරිත්‍ර කියන්නේ අනුගමනය කළ යුතු ඒවා. වාරිත්‍ර කියන්නේ අත්හය යුතු ඒවා. දැන් මේ දස පස්පව් හා දස අකුසල් වලින් ඈත් විය යුතුයි. මේවා ඈත් වෙලා දස කුසල් කළ යුතුයි. සහොඳ සිරිත් පිරිත් අනුගමනය කළ යුතුයි. අපි කියනවා අපේ සංස්කෘතිය කියනවා. බෞද්ධ සංස්කෘතිය කියනවා. අපිට ආවේනික සදාචාර පැත්තක් තියෙනවා. චාරිත්‍ර කියන්නේ අපිව අනුගමනය කරන්නට ඕනේ. එසේ අනුගමනය කරන විට මේ කාලේ නම් විශේෂයෙන්ම වැදගත් වෙනවා. පින්නතුනි තමන්ගේ චාරිත්‍රයන්ටම සම්බන්ධ වෙලා තිබෙනවා දැන් මේ බෞද්ධ ජනතාව එක්රැස් වෙලා බෞද්ධ ප්‍රමණක් නෙමෙයි හැමදෙනාම. එක්රැස් වෙලා ඒකාබද්ධ වෙලා ඔබ කටයුතු කළා. අද බලන්න කොරෝනා වසංගතයක් තුළින් දැන් ඈත් කළා. මීටරයක් ඈතින් ඉන්නට ඕන. පවුලේ අය නෙමෙයි. අම්මා කෙනෙක් දරුවෙක් හදනවන්න දරුවෙක් දරුවාට කිරිපවන්න ගියාම මීටරයක් ඈතින් තියලා කිරි දෙන්න බෑ. මුං දරුවන්ට බත් කවන වෙලට අම්මා දරුවව වඩාගෙන මීටරයක් ඈතින් තියලා බත් කවන්න බෑ. එසම මේ පවුලේ අයට පින්වත්නි ඒ ඒ අයගේ බැඳියාව තියෙන්නට ඕන නමුත් අවුලෙන් බැහැර වුණාම අපිට උපදෙස් දෙනවා මාධ්‍යයන් තුලින් දුරකථනය කරන ඒවායින් වෛද්‍ය උපදෙස් වෛද්‍ය වෛද්‍ය තුමාලා සෞඛ්‍ය අමාත්‍යාංශ වලින් මීටරයක් ඈතින් ඉන්න කියලා මුඛාවරණය කරන්න කියලා බලන්න අපි මේ සමාජයේ අද ටික අපි මීටරෙන් මීටර ඈත් කරලා තියෙනවා අපේ සංස්කෘතියක් තිබුණාගේ සංස්කෘතියට අපි එදා අත දික් කළේ නැහැ. බොම ටිකයි අත දික් කළේ. එනිසා අපේ සංස්කෘතික අංගයන් ක්‍රියා න්‍යායයෙන් අගය කිරීමක් කළ තියෙනවා. ඔබට මේ වචනේ ඉක්මවා ගන්න බැරි නම් නිකන් කටවාගෙන කියනවා නේද? බුදු පියාණන් වහන්සේ ප්‍රාදේශනා කළ ධම්මේ වාකපාරියෝ තුනී බාහුව. ධර්ම කතාවකින් පසු වෙන්න මේ වචනයෙන් කරන වැඩි කරන්න එපා. එහෙම නැත්නම් නිස්සබ්ද වෙන්න කියලා. අද ඔබ නියඳයි. බලන්න සමාජය තුලින් නියඳ කරවල තියෙනවා. කට වහන් ඉන්නව නෙමෙයි තවත් මාස්ටර් එකකදී රෙද්දකට වහන් ඉන්නවා. අපි මේ විදිහට යොමු වෙලා තියෙනවා එතෙන්ට. සංවරයෙන් අර වගේ ඈත වීරයක් ඈතින් ඉන්නට ඕන. මේ විදිහට අපිට බලන්න පරිසරයේ තුලින් අපිට යම් කිසි දනුවමක් දීලා තියෙනවා. සදාචාරයේ තුලින් අපි සදාචාරයන් අනුගමනය කිරීම කරනවා වගේම ඒ වායින් ඈත් වීමුණුත් සිදු නොවුණා නොවේ. අපේ ජීවිතවලට කුමන ආගමක් හෝ වේවා ඔබට ආවේනික තිබෙනවා සිරිත් පිරිත් කොටසක්. සමේ අනුගමනය කළ යුතු දේවල් අපි අනුගමනය කරන්නට ඕන. එවෙන් ඈත් වුණාම සමාජය තුලින්ම පරිසරය තුලින්ම අපිට යම් කිසි දඬුවමක් දීලා අපි මේ ලෝකෙට උත්පත්තිය ලබන විට අපි පිළිගන්න ඉන්නවා මේ ගස් වැල් ඇල දොළ මේ හැම දෙයක්ම සතා සිව්පාව මේ රටේ පිළිගන්නේ ඉන්නවා අපි ඒගොල්ලෝ මේ ලෝකෙට උත්පත්තිය ලැබෙන විට පිළිගන්නවා එසේ පිළිගන්න අපි බලන්න අපිට කොච්චර ඒ වායින් සේවයක් වෙනවද ගහකින් නිවන් ලබා දෙනවා වගේම ඇලදොල ගංගා තුලින් ජලය ලබා දෙනවා. හොඳ වාතාවරණයක් ලබා දෙනවා. ඔක්සිජන් ලබා දෙනවා. කාබන් ඩයොක්සයිඩ් විනාශ කරනවා. එහෙම තියෙන මේ පරිසරය තුල බලන්න අපිට කොච්චර හිතවත්ව මානව හිතවාදීව පාරිසරික සාධක තිබෙනවද කියලා. එහෙනම් අපි විසින්ම විනාශ කරනවා. පින්වත්නි බලන්න ගහක් කපන කෙනෙක් පොරෝකින් ගහ කපන විට අන්තිම පොරෝපහාර යහතෙක්ම ඒ ගහ විසින් ඒ මනුස්සයාට එවන දෙනවා හොඳ උදාහරණයක් මේ සමාජ ජීවත් වීමේදී අපේ මනං ඒ පරිසරයට ආදරය කරන්නට ඕන වගේම පුජ්‍යයන්ටත් එහෙමයි මේ කාල සීමාව තුළ පින්වත්නි අන්‍යෝන්‍ය වශයෙන් අප උදව් කරන්නට ඕන. ඒ වගේම වුණුන්ට සම්බන්ධතාවයන් ඇතුව ඉන්නට කුමන ආකාරයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් අපි උදව් කළ යුතුයි. මානව දයාවෙන් කටයුතු කරන ඔබ මේ සමාජය තුළ අදපත් වී තිබෙන මේ විෂණයෙන් ගැලවීමට අන්‍යෝන්‍ය බැඳීමක් තියෙන්නට ඕන. මේ ප්‍රයත්නයේ මීර දෙකක් දෙකක් ඈතින් හිටියක් කමන්නේ ඒ බැඳීම හා සමදියාව තුලින් හතුරෙක් හෝ වේවා උදව් කරන්න ඕන. ගහක් කපන විට ඒ කපන පුජ්‍යලේ හතුරෙක් නෙන්නම්. පොරවත් හතුරෙක් වෙනවා. එසේ වුණත් අන්තිම පරෝපහාර ගසන තෙක්ම බලන්න ඒ ගහ ඒ මනුස්සයාටත් ඒ පොරවටත් එවන ලබා දෙනවා. දින්වත්නි බෞද්ධ ක්‍රමයේ තුලත් අපි ඕක ඉගෙන ගන්නට ඕන. හතුරු කියලා කෙනෙක් හිටියත් උදව් කරන්නට ඕන. මේ කාලේ නිවෙස් වලට වෙලා රැඳී සිටින ජනතාවට කුංචව උදව්වක් ඔබ කරනවා නම් ඒක මුළු ජීවිත කාලය පුරාම එයත්න්ගේ හදවත් වල රැඳී පවතිනවා. පසුගිය දවස්වල මමත් අපේ ප්‍රදේශයේ මම වැඩ ඉන්න ප්‍රදේශේ මේ පල්ලේකම කියන ගම්වාසී ජනතාවට අවුල් 188කට 1 කෝටි 86 ලක්ෂයක භාණ්ඩ මළු බෙදා දුන්නා. එයත්න්ට උදව්වක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි මහාචාර්ය මහේස් බණ්ඩාර මහත්මයාත් අපිට උදව් කළා. බලන්න එතකොට මේ කැක්කුම අපිට ඇවිත් තියෙන්නේ විදේශීය රටකේ තියත් බෞද්ධ කම නිසායි. මෙන්න මේ සදාචාරය නිසායි. සමේ සිල්වත්කම කියන්නේ පින්වත්නි මේ ජීවිතයට මෙන්න මේ අනුගමනය කළ යුතු අපේ සදාචාරයන් තියෙනවා. අපි ඒව අනුගමනය කරන්නට ඕන. ඒ වගේම අසහයතු දේවල් තියෙනවා දුසිරින්. අද වෙලා තියෙන පින්වත්නි දුසිරිත් අත්හරින්නට ඕන දේවල් බොහෝ දෙනා අනුගමනය කරනවා. අනුගමනය කරන්නට ඕන දේවල් අත්හරිනවා. යම් යම් අපි ක්‍රියාදාමයන් මාධ්‍යයන් තුලින් පසුගිය දවස්වල දැක්කා. අත්හරින්නට ඕන දේවල් අනුගමනය කරනවා මේ රජයෙන් ලබා දෙන රුපියල් 5000ක් තරම් ගිහිල්ලා. මම මේ මාධ්‍යයන් තුලින් නිසා කියන්නේ. දැන් මේ වගේ අපේ ජීවිතය පිළිබඳව සිහිපත් කරගන්නට ඕන. බෞද්ධෝ වේවා, අබෞද්ධෝ වේවා, මිනිස්යන්ට මේ පමණ තිබෙන විපත වෙන්කිරීමක් නැහැ. කොරෝනා වෛරසය කියලා බෞද්ධයන්ට අඩුවෙන් හෝ අන්‍ය ආගමිකයන්ට වැඩියෙන් හෝ ලබා දෙ ලැබෙන්නේ නැහැ. හැම දිනාටම මේව සංගතේ ඒකාකාරව බලපානවා. එහෙනම් පින්වත්නි අපි සමාජය තුළ ජීවත් වීමේදී අන්‍යෝන්‍ය බැඳියාව එහෙම තබා ගන්න පුළුවන්. සබදියාව එසේ තබා ගන්න ගමන් මේ සිල්වත්කම කියන එක නැත්තම් සදාචාරය කියන එක අපිට අනුගමනය කළ යුතු පැත්තක්. අනුගමනය කරන්නට ඕන. අත්හැරිය යුතු පැති අත්හරින්නට ඕන. ඒ වගේම සිල්වත්කම කියන එක බුදුපියාණන් වහන්සේ මේ විසුද්ධි මාර්ගය තුල ගොඩක් විග්‍රහ කරලා තියෙනවා සීල නිර්දේශයේ. මම දැන් කියමු වෙනවා එන්නේ නැහැ. ඊළඟට වෙනවා මේකේ තවත් මේ භික්ෂු සීලය, භික්ෂුණී සීලය, අනුපසම්පන්න සීලය, ගෘහස්ත සීලය කියලා මේ ආකාරයෙන් මෙන් කිරීම කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා උපසපන් අනුගමනය කරන සීලයන් මෙලම තියෙනවා. භික්ෂුණීන් වහන්සේලා අනුගමනය කරන සීලයන් වෙනම තියෙනවා. සාමණේර සාමණේරී අය අනුගමනය කරන සීලයන් තවත් වෙනවා තියෙනවා. ගෘහස්ත පින්නතුන් අනුගමනය කරන්න වෙනම කොටසක් තියෙනවා. මේවා ඒ ඒ අයට වෙන් වශයෙන් අනුගමනය කරන්න ශික්ෂාපදයන් තිබෙනවා. ඒවා අනුගමනය කරනවා කියන්නේ ජීවිතයන් සංවරය සංයමය ඇති කරගන්න හේතු වෙන කාරණාවක් වෙනවා. ඉන්වත් ඊළඟට අපි අත්හරිය යුතු පැත්ත තිබෙනවා නම් අර දුරාචාර දුසරිත් අත්හරින්නට ඕන. රජයෙන් අපිට ලබා දෙන්නා වූ ආධාරයන් පවාරන් ගිහිල්ලා ඒ වගේ දුසරිත් වලට යොමු යොමු වෙනවා නම් කොච්චර පාප කර්මයක්ද. ඊළඟට මේ විදිහට අපි ජීවිතය සංයමයක් හෝ සංවරයක් ඇති කර ගැනීම තමයි කුංචි කාලේ නම් මරණය දක්වා තියෙන්නට ඕන. සීලා සීලය ජරාවතේ අපි ජීවිතය ගත්තම ළමා කාලය, තරුණ කාලය, මාළු කාලය කියලා යම තුනක් තියෙනවා. මේ කුමන අවධියකදී කියත් පින්වත්නි ඒ අත්තන්ට තමන්ගේ කායික වාචික සංවරය අවශ්‍යයි. කසිල්වත්කම ඒ සිල්වත්කම තුළින් ගුණවත්කම ඇති වෙනවා. සීලයෙන් තොරව ගුණයක් ඇති වෙන්නේ නැහැ. සමේ ගුණ නුවණ දෙකම ඇති වුණාම සමාජේ ඒතනත්තන් සමාජයට හිතකාමී වෙනවා. මෙන්න මේ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කෙනෙක් ජරා දුබල වන තෙක්ම ජීවිතයකට සිල්වත්කම අවශ්‍යයි කියලා. ඊළඟ කාරණේ අහනවා කිංසු සාදු පතික්කිතවා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සද්දා සාදු පතික්කිතා පිහිටියතු යහපත්මදී සද්ධාවයි පින්වත්නි සද්ධාව ජීවිතයේ තියෙන්නට ඕන හැම විටකම තමන්ගේ ජීවිතය අනේ ජරා දුබල වෙන්න මෙලෙක්ම තියෙන්නට ඕන. බොහෝ දෙනා ශ්‍රද්ධාව ඇති කරගන්න උත්සාහ කරනවා වය බයවරුදුනාන් පස්සේදී. පුංචි කාලේම අම්මා තාත්තා කුඩා දරුවන් පන්සලට එක්කන් ගිහිල්ලා මල් පාන් පූජා කිරීම වලට යොමු කරලා ශ්‍රද්ධාව ඇති කරවනවා. එහෙම නැත්නම් සීලයත් ශ්‍රද්ධාවත් මේ දෙකම වයවරුදුනාට පස්සේ අමනක් අවශ්‍ය එකක් නෙමෙයි. ලෝතුරා බුදුපියාණන් වහන්සේම දේශනා කරනවා ජරා ජජ්ජරිතා හොಂತಿ හත්ත පාදා අනස්සව යස්ස සෝවිය තත්තාමෝ හතං ධම්මං චරිස්සති දැන් ජරාවෙන් දුර්වල වුණාම අත්පා අවලංගු ඒ ගියාම කායික ශක්තිය මානසික ප්‍රබෝධය පහව ගියාම හතං ධම්මං චරිස්සති සීලේ හැසිරෙන්නේ කොකෙසේද? සබාන මේ විදිහට තමන්ගේ ශරීරයේ මේ පංචේන්ද්‍රයන්ම අබල දුබල වුණාම සිල්වත් වීම සීලේ හැතරෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඇස් නොපෙනී ගියාම එහෙන් සිදුවෙන්නා වූ ඒ සක්කුසෝත ගාන ජීවා කාය මනක මේ පංචේන්ද්‍රිය තියෙනවා අපි මේවායින් ගන්න අරමුණු තිබෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. මේවා ගැනීම අපහසු වෙනවා. මේ ඉන්ද්‍රියන් දුබල වුණාම එසා පින්වත්නි මේ ඉන්ද්‍රියන් දුබල වීමට කලින් තමයි මේ කුසල කලයුත් පින්න මේ සිල් සමාධි සිල් ආරක්ෂා කලයුත් මේ මිනිසා ශ්‍රද්ධාවත් එහෙමයි කුඩා කල සිටම ශ්‍රද්ධාව පියවරෙන් පියවර පියවරෙන් පියවර දියුණු කරගන්නට ඕන. ඒ ශ්‍රද්ධාව දියුණු කරගන්න විට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක එකට යන්නට ඕන. නැතුව ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව පමණක් තිබුණොත් ඒකෙන් වැඩකුත් නැහැ. මේ තෙවි ඊළඟ කාරණය දෙවියන් අහන්නේ කිංසෝ නරාණං රතණං මිනිසාගේ උතුම් රත්නය කුමක්ද කියලා. ඊළඟ කාරණේ පෙන්වා දෙන්නේ පඤ්ඤා නරාණං රතනං. මිනිසුන්ට මේ ප්‍රඥාව රත්නයක් උතුම් රත්නයක් කියලා. මේ ප්‍රඥාව කියන එක තමන්ගේ ජීවිතයට නිරන්තරයෙන්ම ඇති කරගත යුත්තක්. පඤ්ඤා නරාණං රතනං. නිසගතුම් රත්නය ප්‍රඥාව කියලා පෙන්වා දෙනවා. ඊළඟට අපි සංයුත්තනිකායම ආලෝක වගේ සූත්‍රවල පෙන්වා දෙනවා පඤ්ඤා ජීවින් ජීවිත මහවසෙට්ටං ප්‍රඥාවෙන් ජීවත් කරන ඔහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා. මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම එකට තියෙන්නට ඕන. ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ තමත් තරක පෙන්වා දෙනවා මේ ආකාරයෙන් දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති මච්ඡේර විනේය මලං සවේ සද්දෝති උච්චති පින්වත්නි සද්ධාවන්තයා නිරන්තරයෙන්ම සිල්වතුන් දකින්න කැමති අතුරු කරන්න කැමති ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න කැමති මච්චේර විනීය මලං තමන්ගේ මසුරු බව ඈඩ් කරලා තියෙනවා. දන් දීමට කැමති. ඒ වගේම මේ ආකාරයේ ලක්ෂණ වලින් යුක්ත තනත්තා සමේ සද්දෝති උච්චති. මේ තනත්තා සද්ධාවන්තයෙක් කියලා පෙන්වා දෙනවා, හඳුන්වා දෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව තියෙන තනත්තා කුසල් දහම් කරන්නත් යොමු වෙනවා. මේ සම්පසාදන හා සම්පක්කන්ද කියලා තව කොටස් දෙකකට වෙන් කරනවා ශ්‍රද්ධාවත්. දැන් මේ පින්වත් පිරිස නිමෙස්වල බොහෝ විට දාන ධර්ම ආදී පින්කම් කරන විට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා අකුසල මූලයන් යටපත් කරගෙන අලෝභ, අද්වේෂ, මෝහ කියලා කුසල මූලයන් බුදුන්පත් කරගෙන පින්කමක් කරනවා. අනෙතෙන්දී සම්පසාදන ලක් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඊළඟ අනෙක් කාරණය සම්ප්‍රක්ඛන්දන. මේවා දුරු කිරීමේදී මේවා ඈත් කිරීමේදී සටන් කරනවා. සටන් කරන්නේ අලෝභ අග්වේ සමෝහ කියන අකුසල මූලයන්. සටන් කරලා ජයග්‍රහණය කරන් තමයි කුසල් දහම් සිද්ධ කරන්න පෙළඹෙන්නේ. ඊළඟට මේ වගේම පින්වත්නි මේ ජීවිත කාල සීමාව තුළ ශ්‍රද්ධාව ධනයක් කියලා පෙන්වා දීලා තියෙනවා. බුදුපියාණන් වහන්සේ. සත්තාරේ ධනය තුළ ධනය තුළ ශ්‍රද්ධාව ධනයක් වශයෙන් පෙන්වා දීලා තියෙනවා. සමේත්තන්ට මේව අනුගමනය කරලා ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙකම එක හා සමානව තියෙන්නට ඕන. තේල් පීලි දෙකක් වගේ. සමානව තිබුණ නැත්නම් දුම්රිය ගමන් කරන්න පුළුවන් ක්‍රමයක් ඇත්තේ නැහැ. මේ නිසා ඉතින්වත් මේ මනුස්සයාගේ ශ්‍රද්ධාව කියන එක ප්‍රඥාව මේ දෙකම එකපද්ද විය යුතුයි. අනෙක් කාරණේ දෙවියන් අහන්නේ ජීන්සෝ චෝරේ දුවරන් කරුණට ගන්න බැරි මොනවද? පුඤ්ඤං චෝරේ දුහරන්. පින්වත්නි ධර්මයේ දේශනා කරන ලෝතුරා බුදු පියාණන් වහන්සේ පවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මාගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තය ආරමිස මෝඩයන්ට නොවේ කියලා දේශනා කළා ඒ විදිහට ධර්ම දේශනා කරන ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙකම තියෙන්නට ඕන කියලා පෙන්වා දුන්නා. මේ ප්‍රඥාවෙන් කරව ශ්‍රද්ධාවත් ඇති කරගත්ත ගත්තම වැඩක් නෑ. ඒතර මේ දෙකම සමාන්තර වුණොත් ජීවිතයක් තුලනාත්මකව ගෙන යන්න පුළුවන්කම තිබෙනවා. මේ අනෙක් කාණේ පුඤ්ඤං චෝරේ දුවරං. හොරුන්ට හතුරන්ට ගන්න බැරි කුමක්ද කියලා බුදු පියාණන් වහන්සේගෙන් එමසුවම පෙන්වා දෙනවා. පින් කුසල කළ කුසල හොරුන්ට ගන්න බෑ. හතුරන්ට ගන්න බෑ. අවුවෙන්, මැස්සෙන්, වේයන්ගෙන්, මීයන්ගෙන්, කූඹින්ගෙන්, සුනාමි වලින්, කොරෝනා වලින් විනාශ වෙන්නේ නැහැ. මේ කාලේ මේ කොරෝනා වසංගතය තුලින් ජීවිත දහස් ගණනක් ලෝකෙ බිලිගත්තා. පුත අපේ රටේ අවමත්‍ර ඉතමම අඩු බවක් තියෙන හත් දෙනයි. මේ ජීවිතේ නැතුව හත් දෙනාගේ. සමහර මේවායින් විපත්තියටපත් වෙන ජනතාව මේ කුසල් දහම් කරා නම් කවදාවත් විපත්තියක් ඇති වෙන්නේ නැහැ. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනාද. සංකස්ස හෝති අත්තායේ නෝචයන් තත්තදයති. තමන් මේ ආදිත සූත්‍රයේ පෙන්වා දෙනවා ගියක් ගිනිගත් විට ඒ ගේ තිබිලා එළියට විස කරන භාජනයක් පමණයි තමන් දෙතුරු වෙන්නේ. භාජනයක් කොහොමන්නේ? ඉසිකලා මොච්චරයි ඉතුරු වෙන්නේ. අනිත් හැම දෙයක්ම දැවි පිලිසී යනවා. ඒ වගේ අපේ කරන කුසල දහම් පමණක් ඉතුරු වෙනවා. අනිත් හැම දෙයක්ම විනාශ වෙනවා. සමේ ධනය හම්බ කරන්නා වූ ධනය හැම ධනයක්ම මූර්ත වශයෙන් ගන්න හෝ වේවා මූල්‍ය වශයෙන් ගන්න හෝ වේවා ධනය විනාශ වෙනවා. කළ කුසල් අනුගාමික නිදානයක් බවට පත් වෙලා තමන්ගේ මේ ජීවිතයට වගේම පරලෝක ජීවිතයටත් උපකාරී වෙනවා. සමේ විදිහට ලෝතර බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනවා කරුණට කවමදාකත් ගන්න බෑ. විනාශ වෙන්නෙත් නෑ. විනාශ කරන්නත් බෑ. දන් පින්කම් කිරීමේදී පිටර අවස්ථාවකදී වියෙක් ඇවිල්ලා අහනවා මේ දේවතා සංගුත්තේම මේ කිංගල් සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේගෙන් මෙහෙම දේමක් කරනවා කිං දදෝ බලදෝ හෝති කිං දදෝ හෝති වන්නදෝ කිං දදෝ සුඛදෝ හෝති කිං දදෝ හෝති චක්කුදෝ පින්වත්නි බලය ලැබෙන්නේ කොහොමද? ඒ වගේම වර්ණය ලැබෙන්නේ කොහොමද? ඒ වගේම දිවස් ලැබෙන්නේ කොහොමද? මේ ආකාරයෙන් වෙන අහනවා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඒක පෙන්වා දෙනවා අන්නදෝ බලදෝ හෝති. ආහාර පාන දන් දීමෙන් බලය ලැබෙනවා. වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර පූජා කිරීමෙන් වර්ණවත් බව ලැබෙනවා. පාන පූජා කිරීමෙන් දිවස් ලැබෙනවා. ඒ වගේම යම් කෙනෙක් නැතිබරි ඇයට උදව් කරලා එයක් දොරක් හදලා දෙනවා නම් අනේ ඒ ඇයට යෝච සබ්බ දදෝ හෝති ලෝක විහාරස්ථානයකට පූජාවක් කරනවා නම් සියල්ල දන් දුන්න වෙනවා කියලා පෙන්වා දෙනවා. මේ හැම දෙයකින්ම ඇතිවන්නා වූ කුසල් අපිට ජීවිතයේ කුමන අවස්ථාවක නැති කිය නැසී කියන්නේ. ජරාවටපත් වෙන අවස්ථාව හෝ වේවා, තරුණ අවස්ථාව හෝ වේවා, කුඩා කාලය හෝ වේවා. අපේ ජීවිතය නැති වෙන්න පුළුවන්. අස්තිරා. මෙන්න මේ කුමන අවස්ථාවක ජීවිතය තුළ අපිට රැස් කරන ලද්දා වූ කුසල් දහම් උරුන්ට ගන්න බෑ විනාශ වෙන්නෙත් නෑ අර වගේ හානියක් වෙන්නෙත් නෑ ඒක පින්වත්නි උදාම දෙනාමත් මේ ජීවිතයට මේ කර්ම සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතේ වාසනාවන්ත වාසනාවන්ත කරගෙන බලාපොරොත්තු වන උතුම් වූ අමා මහ නිවනත් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාර්ථනා කරගන්න. අපිට හේතු මහත්මයාට වාසනාවන්ත ඉන්නුනේ සාගත ලේඛන එළහා ඒ දුරත්වයේ සාගත වෙන ධර්මයෙන් කටයුතු කරන පින්වත් තේස බලාපොරොත්තු වෙනවා මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම. එසා අපි ඒ දායකත්ව ධර්මයෙන් ක්‍රියා කරන සියලුම දායක දායකාවන් බලාපොරොත්තු වන ආකාරයේ Taman නමින් මේගේ ඥාති හොඳනාටම විශේෂයෙන් මේ කාල සීමාව තුළ කොරෝනා වසංගතයෙන් අපේ රටේ මේ ගිය හැමදෙනාටමත් ලෝකයේ බොහෝ දෙනා නිදර්ශනය තුළින් මිය ගියා ඒ මේ පරලෝකීය සාමදෙනාටමත් මේ පින අනුමෝදන් කරමු අනුමෝදන් වීමෙන් සපේන් සපේරපත් වෙත්වා මා මහණවන් කුලබත්වා කියා ප්‍රාර්ථනා කරමු ඒකම මේ තම තමන්ගේ දූ දරුවන්ගේ උපාර්ජන සිහිපත් කරලා කුසල දහම් අනුමෝදන් කරමු තම තවත් ඒ දරුවන්ට විමුක්ති යෝගයේ සුවය සැලසේවා අධ්‍යාපනයේ කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වේවා දිනුව කර සේවා ව්‍යාපාරා කරන ගමන් ඔබ හැමදෙනාමත් කල්පනාවට ගන්න මේ කාල සීමාව තුළ ලෝකේ පුරාවත් වගේම අපේ රටෙත් මේ පවතිනා වූ වෙසනය කොරෝනා වසංගතයේ දුරලීම සඳහා විශාල වශයෙන්ම දේශ මහන්සි වෙනවා අපේ ත්‍රිවිධ හමුදාව වෛද්‍යවරු සෞඛ්‍ය මාත්‍යාංශවල ඒ පිළිතුන් වගේම එදෙහිදී මහත්මීන් මේ හැම කෙනෙක්ම දුමුන් විදියේ වෙහසක් දරන්නේ ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජවස්තුමතුමා හැමදෙනාටමත් මේ වෙලාවේ සෙත්පත්මු විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් ආගමික වංශයේ සිරුමත් කාර්ය මණ්ඩලයේ මහත් මහත් මහත්මීන්ටත් මේ දුකසල් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදන් වීමෙන් තමන්ගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා දුක් රෝගී භාවය හා චිර ජීවනය කර දේවා සියලු දුක් සියලු බය සියලු රෝග දුරු වේවා ඒ පින්දරෙන් උතුම් වූ අමාමානව අසුවත් ලැබීමට හේතු වසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාගත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාගත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛං සුදේශමං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛං සුමං පරං ඔබ සමත සම්මා සම්බුදු සරණයි උතුම් වූ ධර්මානුශාසනා පැවැත්වුවේ ගිරිඋල්ල කල්ලේගම ශ්‍රී සාසනාවර්ධනාරාමය දෙලියස්ස ඕකේවල ශ්‍රී බෝධිසත්වාරාමයේ යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමණ්‍ය මහානිකායේ දඹදෙණිය ප්‍රදේශයේ දිසාපාලක ගිරිඋල්ල සාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී දඹදෙණිය මූලික රෝහලේ සංවර්ධන සමිතියේ අනුශාසක විශ්‍රාමලත් පරිගණාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක ආචාර්ය පූජ්‍යපාද ගල්ගිටියේ විජිත ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට දුක් නිරෝධී සුවචිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු සාදුකාරයක් වන්නා සාදු සාදු සාදු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ ආගමිකංශයේ ඉදිරි ධර්ම දේශනාවන් දායකත්ව ලබා ගැනීමට දැන් ඔබට පුළුවන් අමතන්න 0112697140 WhatsApp මගින් උපාලි මාර්ගින් ලංකා බැංකුවේ ගිණුම් අංක 23 23 ඔබ රුපියල් 6000ක මුදලක් තැන්පත් කර විස්තර අපට WhatsApp කරන්න.